ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ ගම්පහ බැන්දිය මුල්ල විද්‍යාශේකර පිරිවෙන් විහාරවාසී දහම් සරසවි කතිකාචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජනීය බැලුම් මහර ඉන්දානන්ද ස්වාමීන් වහන්සේ අද ධර්ම දේශනාවේ මාතෘකාව සංයුක්ත නිකායේ කෝසල සංයුත්තේ රාජ සූත්‍රය. පින්වතුනි ධර්ම ශ්‍රවණයට පෙර පන්සල් සමාදන් වීමට নমස්කාරය කියමු.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 ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අපහට ලබා දී ඇති මාතෘකාව සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේහි බන්ධන වර්ගයේන රාජ කියන සූත්‍ර දේශනාව. සූත්‍රයක් කියලා කියන්නේ පින්නතුණි යම්කිසි ගැටලුවක් විසඳන ක්‍රමවේදයක්. වර්තමානයේ උනත් විවිධ විෂයන් ගත්තාම ගණිතය වගේ විෂයන් වල තිබෙනවා ගණිත ගැටලු විසඳන සූත්‍ර. ඒ අනුව බැලුවාම බුදුරජාණන් වහන්සේ සමාජගත ගැටලුත් සංසාරගත ගැටලුත් විසඳපු ආකාරය පිළිබඳව තමයි මේ සූත්‍ර දේශනාවන් වල සඳහන් වෙන්නේ. කෙටියෙන්ම කියනවා නම් සූත්‍රයක් කියලා කියන්නේ යම්කිසි ගැටලුවක් විසඳන ආකාරය. ඒ අනුව අද මාත්‍රුකා කරන්ට යෙදුනේ සංයුත්ත නිකාය කියන බණ පොතේ තියෙන කෝසල සංයුත්තේට අයත් වන බන්ධන වර්ගයේ එන රාජ කියන සූත්‍රය. පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය සූත්‍ර දේශනාව නිකාය හැටියට වර්ග කරලා තිබෙනවා. දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තරනිකාය, කුද්දකනිකාය හැටියට. සංයුත්තනිකායේ තිබෙනවා සූත්‍ර 7000කට අධික ප්‍රමාණයක්. ඒ කෝසල සංයුත්තය කියලා කියන්නේ කොසල් මහ රජතුමාට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සූත්‍ර. එවැනි සූත්‍ර 25ක් පමණ තිබෙනවා. බන්ධන වර්ගයේ, අපුත්තක වර්ගයේ, කෝසල වර්ගයේ කියලා වර්ග තුනකට ඒ සූත්‍රයන් වර්ගීකරණය කරලා තිබෙනවා. ප්‍රථම ධර්ම මහා සංගායනාවේදී සංගීතීකාරක භික්ෂූන් වහන්සේලා විසින් මේ පින්වත් පිරිස දන්නවා කොසල් මහරජතුමා කියලා කියන්නේ කොහොම සම්බුද්ධ ශාසනයට ලැබි රජ කෙනෙක්. විවිධ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහින් විවිධ ගැටලු ඉදිරිපත් කරලා ඒවට විසඳුම් ලබා ගත්තා. ඒ අනුව මේ සූත්‍ර සංහිතාවන් තුළ තිබෙන්නෙම කොසල් මහරජුරෝ බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහින් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ ලබා දුන්න පිළිතුරු කොසල් මහරජතුමා කියලා කියන්නේ කෝසල ජනපදයේ ප්‍රධාන පාලකයා. ඉන්දියාව 12 මහා ජනපද වලින් යුක්ත වුණා. ඒ අතර රාජාණ්ඩු පාලන ක්‍රම තිබුණා. මගධ රාජ්‍යයේ කෝසල අවන්ති වත්ස කියන රාජ්‍යය. කොසල් රජතුමා පාලනය කළේ කෝසල ජනපදය. බුදුරජාණන් වහන්සේ සමගත් බොහොම සමීප ඇසුරක් පැවැත්වුවා. එක් අවස්ථාවක කොසල් මහ රජුර ප්‍රකාශ කරනවා අහම්පි භන්තේ කෝසලෝ ත්වම්පි කෝසලෝ ස්වාමීනි මම කොසල් ජනපදයේ වාසය කරන්නේ ඔබ වහන්සේත් කොසල් ජනපද වැසියෙක්. අහම්පි බන්තේ අසීතිකෝ ත්වම්පි බන් අසීතිකෝ. මමත් දැන් අවුරුදු 80කට කිට්ටු වෙනවා. ඔබ වහන්සේත් දැන් අවුරුදු 80කට කිට්ටු වෙනවා. බොහොම සමීප සම්බන්ධතාවයක් කුළුපගව වික්ෂූන් වහන්සේලා සමගත් බොහොම සමීප සම්බන්ධතාවයක් තිබුණු රජ කෙනෙක්. ජීවිතයේ විවිධ කනස්සල්ලක් පීඩාවක් පැමිණියාම රජතුමා දුවගෙන යන්නේ බුදුරජාණන් වහන්සේ හමුවට. එක් අවස්ථාවක මල්ලිකා දේවිය කෝසල මල්ලිකාව ප්‍රකාශ කරනවා මම මේ ලෝකේ වැඩියෙන් ආදරේ මට කොසල් මහරජුරෝ කලබල වෙනවා. බුදුරජාණන් වහන්සේ අමුවට ගිහිල්ලා ප්‍රකාශ කරන ස්වාමීනි කෝසල මල්ලිකාව කියන ඇය ඇයටමයි වැඩියෙන්ම ආදරේ කියලා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ධර්ම කරුණු පැහැදිලි කරලා රජතුමාගේ කනස්සල්ල නැති කරන විදිහට ඒ ධර්ම කරුණු දේශනා කරා. එවැනි එක් අවස්ථාවක් තමයි මේ රාජ සූත්‍රයේ සඳහන් වෙන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න අවස්ථාවේ කොසල් මහරජුරෝ ජේතවනාරාමයට ගිහින් බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ උපන්නා වූ පුජ්‍යලයාට ජරා මරණ දෙක හැර වෙන යමක් තිබෙනවද? අත්තිනකෝ භන්තේ ජාතස්ස අඤ්ඤත්‍ර ජරා මරණ. උපන්නා වූ පුජ්‍යලයට ජරා මරණ දෙක හැර වෙන යමක් තිබෙනවා. ජරා කියලා කියන්නේ දි รา යනවා කියන එකනේ. සාමාන්‍යයෙන් අපි සරලාර්ථයෙන් කියනවනේ වයසට යනවා. මහලු භාවයටපත් වෙනවා. මරණ ධර්මයටපත් වෙනවා. මේ ජරා මරණ දෙක හැර වෙන උරුම වෙන යමක් තිබෙනවද කියලා තමයි රජතුමා අහන්නේ. වෙන යමක් තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නත්තිකෝ මහරජ ජාතස්ස අඤ්ඤත්‍ර ජරා මරණ. මහරජතුමනි උපන්නා වූ පුජ්‍යලයාට ජරා මරණ දෙක හැර උරුම වෙන වෙන යමක් නැහැ. මේ ලෝකේ උප්පත්තිය ලැබපු අපි හැමදෙනාටම උරුම වෙන එකම ධර්මතාවයක් තමයි මේ ජරා මරණ දෙකටපත් වීම. වයසට යනවා මහලු භාවයටපත් වෙනවා. ඒ වගේම මරණ ධර්මතාවයටපත් වෙනවා. ජීවිතේ අනිත් සෑම දෙයක්ම සමහර වෙලාවට ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. නමුත් ඉලක්කගතව අපිට ප්‍රකාශ කරන්න පුළුවන් සෑම කෙනෙක්ම මහලු භාවයටපත් වෙනවා. සෑම කෙනෙක්ම මරණ ධර්මතාවයටපත් වෙනවා. කියන කාරණය අපිත් එක්කම බැඳිලා තියෙන කාරණා. බුදුරජාණන් වහන්සේ මේ භව සනාත කරමින් කරුණු කාරණා රජතුමාට පැහැදිලි කරනවා. රජතුමනි ඔය මහා ශාලා කියලා කුලව තිබෙනවා. බොහෝම ධන දාන්න සම්පත් වලින් ආඩ්‍යව මිනිසුන් ඉන්න කුල. බ්‍රාහ්මණ මහාසාල, ගහපති මහාසාල මේ විදිහට මහාසාර කුල. ඒ අයගේ ජීවිත ස්වභාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ රජතුමාට කරුණු කාරණා පැහැදිලි කරනවා. පළවෙනි කුලය තමයි කත්තිය මහාසාලා. ශාස්ත්‍රීය වංශික යන් කියලා කියන්නේ බොහොම ධනයෙන් ආඩ්‍ය පිරිසක්. ඒ අය අඩ්ඩා මහද්දනා මහා භෝගා පහූත ජාත රූප රජතා පහූත විත්තූප කරන පහූත ධන දඤ්ඤා මහා භවභෝග සම්පත් වලින් ආඩ්‍යයි. නිදංගත ධනය පමණක් කෝටි 100ක් තියෙනවා. සූත්‍රයේ අටුවාව ඊටාම මනවින් කරුණු පැහැදිලි කරනවා. ඒ වගේම නිවසේ පරිභෝජනය සඳහා රත්තරන් කල තුනක් පමණ ධනය රන් රිදී මසු කහවණු පියනෝ පරිභෝග කරන්න. ඒ ශාස්ත්‍රීය මහාසාර කුල ඒ අයට පවා උරුම වෙන ධර්මතාවයක් තමයි මේ ජරා මරණ දෙක කොයිතරම් ධන දාන්න සම්පත් වලින් ආඩ්‍යව හිටියත් ඒ අත්තන්ටත් මේ ජරා මරණ දෙක හැර වෙන යමක් උරුම වෙන්නේ නැහැ. ඒ අය පසුපසින් ගමන් කරන්නේ ඒ අයට උරුම වෙන්නේ මේ ජරා මරණ දෙක කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා. දෙවෙනි කුලය හැටියට පැහැදිලි කරන්නට යෙදුනේ ප්‍රාක්‍මන මහාශාලා. ප්‍රාක්‍මන වංශිකයන්. නිදංගත ධනය පමණක් කෝටි 80ක් පමණ තිබෙනවා. ඒ වගේම පරිභෝජනය සඳහා අර මුලින් කිව්වා වගේ රන් රිදී මසු කහවන් වලින් ආඩ්‍යව කලවල පුරවල තියෙන ධනෙ තේ සම්පි අඤ්ඤත්‍ර ජරා මරණ ඒ අයටත් මේ ජරා මරණ දෙක හැර වෙන යමක් නැහැ කොපමණ මහා ධනවතුන් බවට පත් වෙලා හිටියත් මහා ලෝවේම වළක්වන්න බෑ මරණය වළක්වන්න පුළුවන් කමක් නෑ. එය ඒ අයට උරුම ධර්මතාවයක් ඇටියට දකින්න. තුන්වෙනි කුලය හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ගහපති මහාසාල. ගෘහපති කියන මහාසාර කුලය. නිදංගත ධනය කෝටි 40යි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අඩ්ඩා මහද්දන මහද්දණයෙන් ආඩ්‍යයි මහා භෝගා මහා භවභෝග සම්පත් වලින් යුක්තයි පහෝත රාජදු රූප රජතා බොහෝ රන් රිදී මසු කහවණු වලින් යුක්තයි අඩ්ඩා ධන දඤ්ඤා ධන දාන්න සම්පත් වලින් ආඩ්‍යයි මේ ආකාරයෙන් බුද්ධ කාලීන ಭಾರತයේ හිටපු ප්‍රධාන ධනවතුන් හැටියට තමයි මේ කුල තුන බුදුරජාණන් වහන්සේ දැක්වේ. රජතුමාට පැහැදිලි කරනවා රජතුමනි මේ ධනෙන් ආඩ්‍ය වූ මේ කුලවල උපන් මිනිසුන්ට පවා නත්ති අඤ්ඤත්‍ර ජරා මරණ ජරා මරණ දෙක හැර වෙන යමක් උරුම වෙන්නේ නැහැ ඒ ජරා මරණ දෙක අනිවාර්ය වශයෙන් උරුම තත්වයටපත් වෙනවා කියන්නේ. ඒ වගේම හතරවෙනි නිදර්ශනය හැටියට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා වික්ඛු අරහන්තෝ රහත් භාවයට පත් වුණු භික්ෂූන් වහන්සේ. උන්වහන්සේට පවා තේ සම්පි කායං භේදන ධම්මෝ රහතන් වහන්සේගේ පව ශරීරය බිඳීමේ ස්වභාවයට පත් වෙනවා. රහතන් වහන්සේ පිළිබඳව මේ සූත්‍රයේ ඊතා වටිනා පැහැදිලි කිරීමක් සිද්ධ කරලා තිබෙනවා. සියලුම ක්ලේශයන් නැති කරලා දාපු උතුමන් වහන්සේට තමයි අපි රහතන් වහන්සේ කියලා කියන්නේ. මේ සූත්‍ර ධර්මයේ පැහැදිලි කරනවා විවිධ නම් වලින් රාතන් වහන්සේ පිළිබඳ කීනාසවා උසිතවන්තෝ කතකරණීයා ඕහිත බාරා අනුප්පත්ත සදත්තෝ පරික්කීන භව සංයෝජන සම්මදඤ්ඤා විමුක්තා මේ කියන පදවලින් රාතන් වහන්සේ පිළිබඳව හඳුන්වලා තියෙනවා කීනාසව ආසව ධර්මයන් ක්ෂය කරන ලද ආසව කියලා කියන්නේ කාමාසව, භවාසව, දිත්තාසව, අවිජ්ජාසව සංසාරේ මේ භවයට බැඳිලා තියෙන ධර්මයන්. ඒවා සියල්ලම කඩා බිඳලා දැමීම තමයි කීනාසව කියලා කියන්නේ. ඒ වගේම සම්මදඤ්ඤා විමුක්තා මනවින් දැන මිදුණු ස්වභාවයටපත් වෙලා තියෙනවා. උන්වහන්සේ චතුරාර්ය සත්‍ය පිරිසිඳ දැනගෙන හේතුඵල ධර්මතාවයේ පිළිබඳව මනාව දැනගෙන මේ සියල්ලන්ගෙන්ම අත මිදුණු සම්මදඤ්ඤා විමුක්තා මිදීමටපත් වෙලා තියෙනවා. සියලුම දේ පිළිබඳව තත්වාකාර නුවණින් දැනගෙනයි ඒ ආකාරයෙන් අර සිස්සතන් තුල ඇතිවන ක්ලේශ ධර්මයන් නැති කරලා තිබෙනවා. පරික්කීන භව සංයෝජන ඡය කරන ලද භවයට බැඳ තබන සංයෝජන ධර්මයන්ගෙන් ඉවත් වූ අපි සංයෝජන ධර්මයන් නිසා තමයි මේ සංසාරයට බැඳිලා තිබෙන්නේ. සංයෝජනම කියලා කියන්නේ මේ සසරට අපි ගැට ගැහිලා ඉන්නවයි කියන්නේ. අපි විවිධ காரணා නිසා සංයෝජන ධර්ම 10ක් පිළිබඳව දස සංයෝජන හැටියට ධර්මය උගන්වනෝනේ. මේ සංයෝජන ධර්මයන් නිසා අපි සංසාරයට ගැට ගැහිලා බැඳිලා ඉන්නවා. මේ සංයෝජන ධර්මයන් ක්‍රමානුකූලව ක්ෂය කිරීම ඒ ගැටවලින් නිදහස් නිසා තමයි පරික්කීන භව සංයෝජනා කියලා කියන්නේ. ඊළඟට මේහි සඳහන් වෙන ඊට වැදගත් වචනයක් තමයි ඕහිත බාරෝ. වෙනතුනි අපි මේ නොපෙනුනාට බාහිරව අපි සංසාරේ ගමන තුල මේ අනවරාග්‍ර සංසාර ගමනක්නේ ඉපදෙමින් මැරෙමින් අපි මේ ගමන ඇවිල්ලා තියෙනවා. අපිට නොපෙනුනාට අපි මහා බරක් ඉසේ තියාගෙන ඉන්නේ. බාහිරව පෙනෙන්නේ නැති වුණාට මහා බරක්කින් යුක්තයි අපි. සංසාරේ කරපු දේවල් අපි කරගහගෙන තමයි මේ සංසාර ගමන එන්නේ. ඒ සියල්ලම බහා තැබීම ඕහිත භාරෝ ඒ සියල්ලම බහා තැබීම තමයි රහතන් වහන්සේ නමක් හැටියට රහත් භාවයටපත් වුනාම අර සියලුම සංසාර බැඳීම් නිදහස් වෙනවා වගේම සංසාර ගමන ගෙනාපු සියල්ලම තමන්ගේ මනසින් අයින් කරනවා. මේ විදිහට මේ ස්වභාවයටපත් වුණු රහතන් වහන්සේට පවා තේ සම්පිකායෝ භේදන ධම්මෝ උන්වහන්සේගේ ශරීරයත් විදීම් ස්වභාවයටපත් වෙනවා. නමුත් පින්නතුනි මෙතන ඊටා වැදගත් කාරණය තමයි මුලින් සඳහන් කළ අර මහාසාර කුලයන් වල අය ජරා මරණ දෙකට නැත්නම් ශරීරය බිඳීමටපත් වීම මරණයටපත් උනත් නැවත උප්පත්තියක් තිබෙනවා. රහතන් වහන්සේ නමක් බවටපත් උනායින් පසුව ඒ කය බිඳීමත් සමග සංසාරය එතනින් අතර වෙනවා. රහතන් වහන්සේ පවා උන්වහන්සේත් මහලු භාවයට පත් වෙනවා ශාරීරිකව. උන්වහන්සේගේ ශරීරයත් බිඳිලා මරණ ධර්මයට පත් වෙනවා. අපි කියන්නේ පරිණිරවාණයට පත් වෙනවායි කියන්නේ. ඒ පරිණිරවාණයට පත්වීමත් සමග එතනින් ඒ සංසාර ගමන නැවැත්ම තිබෙනවා. නමුත් අර මහාසාර කුලයන් වල මුලින් සඳහන් කළ පිරිස රහත් භාවයටපත් උනේ නැත්තම් ඒ අය මේ සංසාර ගමන ඉදිරියට මහලු භාවයටපත් වෙලා කය බිඳිලා මරණයටපත් උනායින් පසුව නැවත ප්‍රතිසන්දියපත් වෙලා ඉපදෙමින් මැරෙමින් සංසාර ගමනේ ගමන් කරා. බුදුරජාණන් වහන්සේ මේ හරහා පැහැදිලි කරන්ට යෙදුනේ රජතුමා ඊතා සරල පැනයක් විමසා සිටියේ ස්වාමීනි ඉපදුණු තැනැත්තාට ජරා මරණ දෙක හැර වෙන යමක් නැද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන රජතුමනි ඉපදුණා වූ තැනැත්තාට ජරා මරණ දෙක හැර වෙන යමක් නැහැ. උදාහරණ හැටියට පැහැදිලි කළා මහාශාලා කුලයන් පිළිබඳව. ඒ කුලවල උප්පත්තිය ලැබපු අයත් අවසානයේදී මහලු භාවයටපත් වෙනවා. ඒ වගේම කය බිඳිලා මරණයටපත් වෙනවා. රහතන් වහන්සේ නමක් බවට පත් වුණාම රහතන් වහන්සේගේ ස්වභාවය උන්වහන්සේත් මහලු භාවයටපත් වෙනවා කය බිඳිලා පරිණිරවාණයටපත් උනායින් පසුව සංසාර නැවැත්මයි එතන තියෙන්නේ එතනින් නැවත ඉපදෙමින් සංසාර ගමනේ ගමන් කරන්නේ නැහැ අපේ ධර්මයේ ඉගැන්වෙන ඊටා මේ වටිනා වචන දෙකක් තමයි මේ ජරා මරණ කියලා කියන්නේ විවිධ සූත්‍ර දේශනාවන් වලත් ඒ වගේම අට කතාවෙත් මේ ජරා මරණ කියන පද දෙක විවිධ වචන වලින් විග්‍රහ කරලා තිබෙනවා. ජරා කියලා කියන්නේ දි รา යනවයි කියන ස්වභාවය. අපි සරල හැටියට කියනවා මහලු භාවයටපත් වෙනවයි කියන. විවිධ වචන වලින් මේ ජරා කියන පදය පැහැදිලි කරලා තිබෙනවා. ජරා ජීර්ණතා කණ්ඩිච්ඡං පාලිච්ඡං වලිච්ඡ තචතා ඉන්ද්‍රියාණං පරිපාකෝ ආයුනෝ සංහානි කියන මේ වචන වලින් මේ ජරා කියන වචනය විස්තර කරලා තිබෙනවා. ජරා ජීර්ණතා ජරාවටපත් වෙනවා, දි รา යනවා. කණ්ඩිච්ඡං කැඩෙනවා. පාලිච්ඡං පැලෙනවා. වලිච්ඡ තචතා මේ සම තච්ච කියලා කියන්නේ සම. ඒ සමේ ස්වභාවය පිළිබඳව තමයි පැහැදිලි කරන්නේ. අපේ මේ තියෙන සෞම්‍යෝ පේන සම කල්යෑමේදී අපි කියනවා වැරහැලි බවට පත් වෙනවායි කියලා. ඒ ස්වභාවය. ඉන්ද්‍රියාණං පරිපාකෝ මේ ඉන්ද්‍රියන් කුඩා කාලේ දරුවෙක්ගේ ඉන්ද්‍රියන් යම් කාලයක් වැඩෙනවා. ඒ වැඩිවීමටපත් වෙලා අවසානයේදී සිද්ධ වෙන්නේ නැවත මේ ඉන්ද්‍රියන් පරිහානියටපත් වීම. කුඩා කාලේ කුඩා දරුවන්ගේ මේ දත් ආදිය ඒ අවශ්‍ය වයස වෙනක සම්පූර්ණත්වයටපත් වෙනවා. ඉන් අනතුරුව වෙන ස්වභාවය තමයි මේ ඉන්ද්‍රියන් වැඩිවීමටපත් වුනාම නැවත ඡය වීම ආරම්භ වෙනවා. තියෙන දත් ටික හැලිලා යනවා. සම රැලි ගැන්වෙනවා. කාල වර්ණ කේශ කලාපය සුදු වර්ණයට හැරෙනවා. ඉන්ද්‍රියංගේ වැඩිමත් එක්ක ආරම්භ වෙන්නේ ඉන්ද්‍රියංගේ පරිහානි. ඒ වගේම ආයුෂ ගෙවෙනවා. අපි එක දවසක් ජීවත් වෙනවයි කියලා කියන්නේ දවස් දෙකක් ජීවත් වෙනවයි කියලා කියන්නේ ආයුෂ ගෙවිලා යනවා. ජරා ස්වභාවයටපත් වෙනවයි කියලා කියන්නේ මෙන්න මේ ස්වභාවය. ඉපදුණු දවසේ ඉඳලා ඉන්ද්‍රියන් වැඩිවීමටපත් වෙලා ඉන් අනතුරුව නැවත ආරම්භ වෙන්නේ ඉන්ද්‍රියන්ගේ පරිහානි. ඒ නිසා අපි කියනවා මහලු භාවයටපත් වෙනවායි කියලා. මහලු වීම වයසට යෑම සියලුම සත්වයන්ට උරුම දෙයක්. ඒ උරුමතාවය වළක්වන්නට කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ. දෙවැනි කාරණය තමයි මේ මරණ කියලා කියන්නේ. මරණ කියලා කියන්නේ චුති, චවනතා, භේදෝ, අන්තරධාන, කලේබරස්ස, නික්කේපෝ ආදී වචන වලින් සඳහන් කරලා තිබෙනවා. අපි කියනවා චුත වෙනවයි කියලා. චුති, චවනතා, අන්තරධානෝ, අතුරුදහන් වෙනවා. කලේබරස්ස නික්කේපෝ මේ කලේබරය කියලා කියන්නේ මේ බාහිර තියෙන ශරීරය. එය නික්මිලා බිඳිලා යන ස්වභාවය තමයි මරණය හැටියට සඳහන් වෙයි. එතකොට මේ ජරා මරණ කියන ධර්මතාවයන් දෙක අපි හැමදෙනාටම උරුම ධර්මතාවයක්. මේ ධර්මතාවයෙන් බේරෙන්න කිසිම කෙනෙකුට පුළුවන්කමක් නැහැ. මේ ධර්මතාවයන් දෙක අනිවාර්ය වශයෙන් උපන්නා වූ තැනත්තාට උරුමයි. අනිත් යම් යම් උරුම හිමිකම් සමහර වෙලාවට ලැබෙන්න පුළුවන් සමහර වෙලාවට නොලැබෙන්නට පුළුවන් බුදුරජාණන් වහන්සේ උපමාවකින් පැහැදිලි කරනවා මේ කරුණාකාරණා ටික කොසල් මහරජතුමාට පැහැදිලි කරලා ජීරන්ති වේ රාජ රතා සුචිත්තා අතෝ ශරීරම්පි ජරං උපේති සතංච ධම්මෝ නජරං උපේති සන්තෝ හවේ සබ්බි පවේදයන්ති ජීරන්ති වේ රාජ රතා සුචිත්තා මහරජතුමනි ඔබ ගමන් කරන්නේ ඊතා විසිතුරු රාජ රථයක. රජවරු යන්නේ බොහෝම වර්ණවත් වුණු විසිතුරු අලංකාරමත් රථවල තමයි රජවරු ගමන් කරන්නේ. දැන් අද කාලේ නම් රජවරු නෑ ලෝකේ ඉන්නේ ජනාධිපතිවරු අගමැතිවරුනේ. ඒ අය ගමන් කරන්නේ සාමාන්‍ය අය ගමන් කරන වගේ රටවල නෙමෙයි. ඉහළ වටිනාකමක් තියෙන රටවලනේ. ඒ අය ගමන් කරන්නේ. ලෝකේ ප්‍රබල ජනාධිපතිවරු පවා ගමන් කරන්නේ මිල අධික රටවල. එතකොට මේ කාරණේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මහරජතුමනි සුචිත්තා රාජරතා මනාව විසිතුරු අලංකාරමත් වටිනා රාජරතේ පවා ජිරන්ති දිරීමටපත් වෙනවා. ඔබ ගමන් කරන රාජ රථයත් කල් යනකොට ක්‍රමානුකූලව දිරලා යනවා. වර්තමානයේ භාවිතා කරන මිලාදික රත වාහන වුණත් රෝද ගෙවිලා ඒ අවශ්‍ය අංග ඒ උපකරණ ගෙවිලා හැමදාම එක විදිහට පාවිච්චි කරන්න බෑ. ඒකනේ කල් යනකොට අවුරුද්දක් දෙකක් පාවිච්චි කරලා අයින් කරලා නැවත අලුත් රතයක් ගන්න. ඒ විදිහට ඒ පරණ රථ භාවිතා කරන්න බැරි නිසා. ඒ වගේ අතෝ ශරීරම්පි ජරං උපේති. කරත්තය අර රාජ රථය දි รา යනවා වගේ මේ ශරීරයේ ස්වභාවයක් තමයි දි รา යන ස්වභාවය. අපේ ශරීරයත් දි รา පත් වෙනවා. අතෝ ශරීරම්පි ජරං උපේති. රාජ රතයට යම් විදිහකට ඉරණමකට මුහුණ දෙන්න සිද්ධ වුණාද අපේ ශරීරයේ ස්වභාවයක් තමයි දි รา යෑමේ ලක්ෂණය සතංච ධම්මෝ නජරං උපේති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්පුරුෂ ධර්මය කවදාවත් දිරන්නේ නැහැ සත්පුරුෂ ධර්මය කියලා කියන්නේ නිර්වාණ ධර්මය නිර්වාණය ඒ නිර්වාණය දිරන්නේ නැති නිසා තමයි අපි නිර්වාණය කියන පදේ ඉස්සරහට කියන්නේ අජර අමර කියලා. අජරාමර සංඛ්‍යාත නිර්වාණය කියලා කියන්නේ අජර කියලා කියන්නේ දිරන්නේ නැහැ. අමර කියලා කියන්නේ නිර්වාණය අමරණීයයි මැරෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය ස්කන්ධ පංචකයක් තියෙන ඒ වගේම මේ බාහිර උපකරණ වලට අර කියන ධර්මතාවයට මුහුණ දෙන්න සිද්ධ වුණාට නිර්වාණ සංඛ්‍යාත මේ උතුම් ධර්මය කවදාවත් දිරන්නේත් නැහැ මරණයටපත් වෙන්නේත් නැහැ ඒ නිසා කියනවා අපි අජර අමර කියලා සතංච ධම්මෝ නජරං උපේති සත්පුරුෂ ධර්මය කොයි වෙලාවකවත් මේ ස්වභාවයන් වලටපත් වෙන්නේ නැහැ මෙන්න මේ කාරණා හරහා බුදුරජාණන් වහන්සේ අපේ ජීවිතේ හිතන්ට මේ ලබාගත් මනුස්ස ජීවිතය පිළිබඳව ගැඹුරින් කල්පනා කරන්නට අවස්ථාව සකස් කරලා දීලා තිබෙනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේටත් මේ ස්වභාවය උරුම වුණානේ. උන්වහන්සේ එක් අවස්ථාවක කියන ආනන්ද මගේ මේ ශරීරයේ දි รา ගිය කරත්තයක් වගේ දැන් ආනන්ද මම කායෝ ජජ්ජර සකටන් විය. මගේ ශරීරයක් දැන් දි รา ගිය කරත්තයක් වගේ. පරිපක්කෝ වයෝ මයිහං පරිත්තං මම ජීවිතං. තව සුළු කාලයයි මේක පවත්වාගෙන යන්න පුළුවන්. තව ටික කාලයකින් මේක දි รา ගිහිල්ලා පොළොවට පස් වෙන ස්වභාවයටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේටත් මේ කියන ධර්මතාවයටපත් වුණා. උන්වහන්සේගේ ශරීරයත් දි รา ගිය ස්වභාවයටපත් වුණා. උන්වහන්සේ පරිණාම ධර්මයටපත් වුණා. ඒ නිසා උන්වහන්සේගේ සම්බුද්ධ ජීවිතයේ අවුරුදු 45ක් සම්පූර්ණ ජීවිතයේ අවුරුදු 80ක් උන්වහන්සේ කටයුතු කරන්නට යෙදුනේ මේ කාල සීමාව තුළ උන්වහන්සේට උරුම වුණේ මේ කියන ධර්මතාවයයි ජරා මරණ දිරීමටපත් උනා පරිේරවාණයටපත් වුණා නමුත් සම්බුදුරජාණන් වහන්සේ නමක් ඇටියට කය මිදීමෙන් පසුව නැවත උප්පත්තියක් නැවත හට ගැනීමක් නැහැ. ඊළඟ කාරණය තමයි පින්නතුනි මේ ජරා මරණ දෙක කියලා කියන්නේ දේව දූතයන්. දැන් දේව දූත සූත්‍රයේ සඳහන් වෙනවා යම් කෙනෙක් මහලු භාවයටපත් වෙලා ඉන්න. දැන් අපි පාප ධර්මයන් කරලා යම් කිසි වෙලාවක අවීචි මහා නරකයට. නැත්තම් නරක නරක අටක් පිළිබඳව සඳහන් වෙනවනේ. නරකයට ගියාට පස්සේ යම රජුරෝ මුලින්ම අහන්නේ ඔබ දේව දූතයන් දැක්කේ නැද්ද? දේව දූතයන් දැක්කේ නැද්ද? ඒ දේව දූතයන් දැක්කනම් ඇයි ඔබ තවත් පාප ධර්මයන් කරන්න පෙළඹුණේ? එතකොට මේ ජරා මරණ දෙක කියලා කියන්නේ දේව දූතයෝ දෙවියන් විසින් අපිට එවනවා මේ කාරණය ගැන හිතන්න. යම් කිසි මහලු භාවයටපත් වෙනවා දැක්කොත් එහෙම අපි කල්පනා කරන්න ඕනේ අපිත් මහලු භාවයටපත් වෙනව නේද? ඒ වගේම ගම්තුලාවේ යම් කෙනෙක් මරණ ධර්මයටපත් වෙලා ඉන්නවා දැක්කොත් අඩු වයසින් හෝ මධ්‍ය වයසින් හෝ තමන් කල්පනා කරන්න මේ මරණ ධර්මයට මමත්පත් වෙනවයි නේද? ඒ නිසා තමයි දේව දූතයන් හැටියට සලකන්ට යෙදුනේ. ඊළඟට පින්නතුනේ අපි හැමදෙනාම මරණය කියන ස්වභාවයට හැම වෙලෙමපත් වෙනවා. දැන් මරණ දෙකක් තිබෙනවානේ. ෂණික මරණ සහ සම්මුති මරණ කියලා. දැන් මේ අපි හැමදෙනාම කටයුතු කරන හැම වෙලාවෙම අපි මැරෙමින් උපදිනවා. සිතුවිලිත් මැරෙනවා, කායික වශයෙන්ුත් මැරීමටපත් වෙනවා. මරණයට ගොදුරු වෙනවා. ඒකට අපි කියනවා ශනික මරණ කියලා. ඒ වේගය වැඩි නිසා පේන්නේ නැහැ. කල් යනකොට තමයි ශරීර ස්වභාවය වෙනස් වෙන්නේ. අවුරුදු 5ක් 10ක් යනකොට හිටපු කෙනාගේ ස්වභාවය වෙනස් වෙනවා. එතකොට චිත්ත චෛතසික වෙලා කායික වශයෙන් මරණයට අපි නිතරම ගොදුරු වෙනවා. අපි ඒකට කියනවා ශනික මරණය කියලා. ඒ වගේම සම්මුති මරණය කියලා කියන්නේ අපි ආයුෂ ගෙනාපු ආයුෂ අවසන් වුණායින් පසුව මරණ ධර්මයටපත් වෙනවා. නිසා අපිට වළක්වන්න පුළුවන් කමක් නැහැ. අපි හැමදෙනාම මේ අවස්ථාවේ පවා මරණ ධර්මයට මුහුණ දෙමිනුයි සිටින්නේ. ඒ ස්වභාවය අවබෝධ කරගෙන අපි හැමදෙනාම කටයුතු කරන්න ඕන. අනික් කාරණය තමයි පින්නතුනේ මේ මරණ ධර්මයට අපි මුහුණ දෙනවයි කියන එක අපිට ජීවිතයට ලැබෙන මහා පීඩාවක්. එක් අවස්ථාවක ඔය අනාථ පින්ඩිකෝ ආද සූත්‍රයේ සඳහන් වෙනවා අනේ පිඬු සිටුතුමා මරණට ලං වෙලා ඉන්න අවස්ථාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සමීපයට ගිහින් සාකච්ඡා කරනවා. ඒ වෙලාවේදී අනේ පිඬු මහසිටුතුමා කියනවා ස්වාමීනි මගේ හිස වරපටි වලින් බැඳලා මහා ශක්ති සම්පන්න පුරුෂයන් දෙපැත්තෙන් අදිනා වගේ වේදනාවක් දැනෙනවා කියලා. මේ මරණ ධර්මයට මුහුණ දෙනකොට ඇතිවන වේදනාව. ඒ නිසා ජීවිතයට මහා පීඩාවක් ලැබෙනවා මේ මරණ ධර්මයට මුහුණ දෙන අවස්ථාව. එය මේ කතා ප්‍රවෘත්ති හරහා අපිට සිතා බලන්නට පුළුවන්. ඊළඟට මේ මහලොයේ මේ ස්වභාවය ගැන සාකච්ඡා කරනකොට අපේ බෝධිසත්වයන් වහන්සේ දුටු සතර පෙර නිමිති වලින් දෙකක් මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවා සතර පෙර නිමිති දැකලා තමයි ගිහිගේ අතහරින්න තීරණය කළේ මහා අබිනිෂ්ක්‍මණය සිද්ධ කළේ ශ්‍රේෂ්ඨ නික්ම යෑම මහලු ස්වභාවයටපත් වුණු කෙනෙක් දැකලා කල්පනා කළා මමත් මේ වගේ මහලු ස්වභාවයටපත් වෙනවයි නේද? ඒ වගේම මලමිනියක් අරගෙන යන පිරිසක් දැකලා කල්පනා කළා මමත් මේ මරණ ධර්මයට ගොදුරු වෙනවයි නේද? දැන් අපේ ජීවිතේ මේ ගත කළ ජීවිතේ අපි හැමදාම දකිනවා මහලු භාවයටපත් වෙච්ච අය. ඒ වගේම මරණ ධර්මයටපත් වුණු අයගේ විවිධ අවස්ථාවලට අපි සහභාගී වෙලා තියෙනවා. එහෙනම් මේ දකින හැමදෙනාම ගිහිගේ අතහැරලා යන්න ඕනේ, අබිනිෂ්ක්‍රමණය කරන්න ඕනේ. එවැනි ස්වභාවයකට අපිපත් වෙන්නේ නැහැ. මේ ස්වභාවයේ තේරුම් ගැනීම තමයි ඊටාම වටිනා වූ කාරණේ. මෙවැනි ආකාරයෙන් ජරා මරණ වලට ගොදුරු වෙලා ඉන්න සත්වයන් දැක්කහම එහි ලබන ප්‍රතිඵලයන් දෙකක් තිබෙනවා. එකක් තමයි අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ. සමහර අය මේ ස්වභාවය දැකලා සංසාර පුරුද්දත් එක්ක මෙවැනි ස්වභාවයන් වලට පත්වීම මටත් උරුම වෙනවා. ඒ නිසා මේ සියල්ලම අතහැරලා මම පැවිදි වෙනවයි කියලා පැවිදි භාවයට පත් වෙනවා. සියල්ලම අතහැරලා සංසාර දුකින් නිදහස් වෙන්න පැවිදි භාවයටපත් වෙනවා. දෙවෙනි ඵලය තමයි මේ ස්වභාවය ජරා මරණ දෙක පත්වන අය දැකලා මමත් මේ ජරා මරණ වලට පත්වෙන අය මගේ ජීවිතයත් සදාකාලික නැතය ඒ නිසා මගේ දිවි පැවැත්ම ධර්මානුකූල කරගන්නවයි කියන ස්වභාවය අපි කල්පනා කරන්න ඕන අපේ මේ ගත කරන ජීවිතය ඉස්සරහට ධර්මය කියන වචනේ අපි යොදාගෙන කටයුතු කරන්න. ධාර්මිකව ගත කරන ජීවිතය. ධාර්මිකව ධනය හම්බ කරන අය, ධාර්මිකව රැකී රක්ෂාවක් කරන අය, ධාර්මිකව තමන්ගේ ජීවිතයේ එදිනෙදා කටයුතු කරන අය, මේ ආදී වශයෙන් මම ධාර්මික දිවි පැවැත්මකින් කටයුතු කරනවා මොකද මගේ ජීවිතේ මම මහලු භාවයටත්පත් වෙනවා. ඒ වගේම අවසානයේදී මරණීය ධර්මතාවයක් උරුම වෙනවා. ඒ ස්වභාවය අවබෝධය කර ගැනීම. පින්නතුනේ අපේ වචන මාලාවේ තියෙනවනේ වචන දෙකක් දැනීම සහ අවබෝධය කියලා. දැන් සූත්‍ර දේශනාවේ කරුණු අපි දැනගත්තා. අවබෝධ කරගන්නේ චින්තාමේ ඥාණය. මේ කරුණු කාරණා නිතරම මෙනෙහි කරනකොට අපි තුල වැඩෙනවා ප්‍රඥාව අපි ඒකට කියනවා චින්තාමය පඤ්ඤා කියලා. ඒ කරුණු කාරණා හිතනකොට මටත් මේ ස්වභාවයටපත් වෙනවය. මේ ආදී වශයෙන් මේ කරුණු විවේක බුද්ධියෙන් කල්පනා කරනකොට අපි තුල ඇති වෙනවා අවබෝධයක්. එතකොට ජීවිතය ගත වෙන්නේ අවබෝධාත්මකව. යමක් දැනගැනීමෙන් පසුව ඒ පිළිබඳව කල්පනා කරලා ජීවිතය තුළ අවබෝධයක් ගොඩනගෙනවා. නිසා අවබෝධ කර ගැනීම තුළින් තමයි සංසාරය පිළිබඳව යම් ආකාරයකට එහි ක්‍රියාත්මක වෙන ස්වභාවය පිළිබඳව මනාව අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ජීවිතයේ මේ ගත වෙන ස්වභාවයන් අවබෝධ කරගත් අය තමන්ගේ පැවැත්ම නිවැරදි කරගන්නවා. අපි හැමදෙනාම මේ සංසාර ගමනේ මේ භවයේ උප්පත්තිය ලැබුවෙම නූල් පොටක්වත් නැතුව. ඒ වගේම අවසාන හුස්ම හෙලනකොටත් අපි හිස් අතින් තමයි අපේ ඊළඟ ප්‍රතිසන්දිය කරා ගමන් කරන්නේ. මේ ස්වභාවය අපි අවබෝධ කරගත්ත පුජ්‍යලයා අන් අයගේ ජීවිතවලට හානි කරන්නෙත් නැහැ, තමන්ගේ ජීවිතයට හානි කරගන්නෙත් නැහැ. අන් අයගේ වස්තුන් විනාශ කරන්නෙත් නැහැ තමන්ගේ වස්තුව විනාශ කරගන්නෙත් නැහැ මේ විදිහට ධර්මානුකූල පැවැත්මට යොමු වෙනවා මේ ස්වභාවය අවබෝධ කරගත්ත පුජ්‍යලෙ මම හිස් අතින් මේ භාවයේ උප්පත්තිය ලැබුවයි මගේ ජීවිතය ගත වෙන්නේ මේ ඉන්ද්‍රියන් වැඩිලා අවසානයේදී වෘද්ධ භාවයට වයෝ වෘද්ධ ස්වභාවයටපත් වෙනවයි අවසානයේ මේ සියලු දේ අයින් කරලා මට ගමන් කරන්න සිද්ධ වෙනවා මරණ ධර්මතාවයටපත් වෙනෝය කියන ස්වභාවය අවබෝධ කරගත්තාම බොහොම සරල පහසු ජීවිතයක් ගත කරනවා මේ ධර්ම කරුණු දැනගැනීමෙන් ලැබෙන ප්‍රතිඵලය තමයි ජීවත් වීම පහසු කරනවා අපි බොහොම අසහනකාරීව ඒ වගේම මානසික වියවුල් ඇතුව පීඩණයෙන් මේ ජීවන ගැටලුත් එක්ක අපි මුහුණ දෙමු. ධර්මයත් එක්ක කල්පනා කරලා බැලුවාම මේ ධර්මය මනාව අවබෝධ කරගත්ත කෙනා පහසුවෙන් ජීවත් වෙනවා. ඒ වගේම දැඩිව උපාදානය කර ගැනීමක් ග්‍රහණය කර ගැනීමක් නැහැ. ලැබෙන දෙය පරිභෝග කරනවා. නොලැබුණාට දුක් වෙන්නේ නැහැ. මොකද මේ ස්වභාවය ධර්මානුකූලව දැකලා තියෙනවා. අපි හැමදෙනාටම මේ සියල්ලම අතහැරලා එකපාරට රහත් වෙන්න පුළුවන් කමක් නැහැ. ලෞකික ජීවිතයක් ඔබ හැමදෙනාම ගිහි අය හැටියට ගත කරා. ඒ ගත කරන ජීවිතයේ අර්ථවත්ව ධර්මයට අදාළව මේ කියන ජරා මරණ ධර්මයන් අවබෝධ කරගෙන කටයුතු කරන කෙනා ඊටා මනවින් ජීවිතයට මුහුණ දෙනවා මරණයටත් ඊටාම සිනාමසු මුහුණින් මුහුණ දෙනවා අපි හැමදෙනාම උරුම වෙන අවසානයේදී සමහර අය බොහොම ਸੰతాපයෙන් විලාප දෙමින් තමයි මරණයට මුහුණ දෙන්නේ. අවසාන මරණ මංචකයේදී අර කරපු ජීවිතේ ගොඩනගාගත්ත දේවල් මතකයට එනවා. ඒ නිසා තමයි බොහෝ අය ਸੰతాපයට දුකටපත් වෙන්නේ. අපි දුක් විය යුතු වන්නේ නැහැ. අපි හැමදෙනාටම උරුමයි. සියලු දෙනාම මේ ධර්මතාවයට යටත් වෙනවා. ඒ නිසා ගත කරන ජීවිතය අපි අර්ථවත්ව ගත කිරීම තමයි පටි. අනිත් කාරණේ තමයි වෙනතුන් ජරා මරණ දෙක කියලා කියන්නේ 11 ගිනි වලින් දෙකක්. අපි හැම වෙලේම ජීවිතේ ගිනි අරගෙන ඉන්නේ. නිච්ඡම් පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනද්ධා පදීපංන ගවස්සත. ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේ මේ ආදී වශයෙන් අපි හැම වෙලේම ගිනි අරගෙන සිටින්නේ. අපි දැවෙනවා පිච්චෙනවා. ජරාවෙන් ගිනි අරගෙන. ඒ වගේම මරණයෙන් ගිනි අරගෙන. ජරාවටපත් වෙනකොට අපේ මනස තුල ගොඩ නැගෙන්නේ මගේ දැන් මේ ශරීරය බොහොම හීනත්වයටපත් වෙනවයි කියලා සමහර අය එය දරා ගන්නට බැරුව සමහර වෙලාවට දුක් සංతాපයටපත් වෙනවා. ඒක තමයි ගිනි ගන්නවයි කියලා කියන්නේ. මරණ ධර්මයේ අභිමුඛ වෙනකොට ඒ අය ගිනි අරගෙන වාසය කරන්නේ කොයි වෙලේ කොයි මොහොතේ කොයි විදිහට මරණ ධර්මයටපත් වෙයිද දන්නේ නැහැ. නිසා 11 ගිනි වලින් එකක් හැටියට සඳහන් වෙන්නේ මේ ජරා මරණ දෙක. මේ සූත්‍ර දේශනාව හරහා පැහැදිලි කරන්නේ අපි අනිවාර්ය වශයෙන් මේ ධර්මතාවයන් වලට මුහුණ දෙන්න ඕන. ඒ නිසා ඔබ අවබෝධ කරගත්තොත් මේ කාරණා දෙක සමාජ ගැටලු අවම වෙනවා. පුද්ගලික ගැටලු අවම වෙනවා. පුද්ගලයන් ගැටලු සමාජය ඇති කරගන්නේ මේ ධර්මතාවය අවබෝධ කර නොගැනීම නිසා. ඔවුනොවුන් ගැට්ට නැති කරගන්නවා. පෞල් සංස්ථාව ඇතුළත ගැට්ට නැති වෙන්නේ මේ ජරා මරණ දෙක අවබෝධ නොකර ගැනීම නිසා. සමාජගතව අසල්වැසියන් ඒ වගේම රට තුල බාහිර ලෝකයේ තුල විවිධ ඝට්ටනයන් නිර්මාණය වෙන්නේ මේ ආකාරයට මේ ජරා මරණ පිළිබඳව අවබෝධ නොකරගත්ත නිසා. මකාදේව ජාතකයේදී මකාදේව රජුරෝ තමන්ගේ කාලවර්ණ හිසෙහි එක් සුදු කෙස් ගහක් දැකලා රාජ්‍යත්වය අතහැරලා දරුවන්ට බාර දීලා සත්‍ය සොයාගෙන වනගත වුණා. ඒ නිසා තමයි අපි ඒකට කියන්නේ මහා බිනික්මන කියලා. ශ්‍රේෂ්ඨ නික්ම යෑම. ඒ නික්ම ගිය වෙනත් තවත් ඌ යමක් ජීවිතේට භෞතික සම්පතක් ලබා ගන්නට නෙමෙයි. ඒ ශ්‍රේෂ්ඨ නික්ම යෑම ගියේ සත්වේනුත් ඈතර කරලා තමනුත් ඈතර වෙලා සත්වේනුත් ඈතර වීමේ මහා පරාර්ථ ශේවය සඳහා. ඒ නිසා මේ ජරා මරණ ස්වභාවය නිතරම භාවනාවක් ඇටියට වඩන්න ඕන. මරණානුස්සති භාවනාව කියලා කියන්නේ මම මරණයටපත් වෙන කෙනෙක් කියන සිහියෙන් කටයුතු කිරීම. ඒ සිහියෙන් කටයුතු කරනකොට තමන්ගේ ජීවිතය ශීලවන්ත ස්වභාවයටපත් වෙනවා. තමන් ඊටාම ප්‍රතිපත්තිගරුකව ජීවත් වෙන්න කල්පනා කරනවා. මරණය පිළිබඳව අපි හැම වෙලෙම සිහි කිරීම තමයි මරණානුස්සති කියලා කියන්නේ. අපි පැත්තකට වෙලා මරණය ගැන සිහි කිරීම පමණක් නෙමෙයි ගත වෙන සෑම නිමේෂයකම මරණයටපත් වෙනවාය කියන හැඟීමෙන් කටයුතු කරන්න යම් කිසි වචනයක් කියන්න කලින් යම් කිසි ක්‍රියාවක් කරන්න කලින් හැම වෙලෙම කල්පනා කරන්න ඕනේ මම මරණයටපත් වෙන කෙනෙක් කියන කල්පනාව ඇති වුණොත් ජීවිතයේ සිද්ධ වෙන පාප ධර්මයන් ලාමක ධර්මයන් අවම වෙලා ජීවිතයේ අර්ථ සම්පන්න යහපත් ජීවිතයක් බවට පත් වෙනවා ඒ නිසා මේ කියපු මේ රාජ සූත්‍රය හරහා පැහැදිලි කරපු කාරණා ජීවිතයට ප්‍රයෝගික කරගෙන ඔබ ජරා මරණයටපත් වෙන අය හැටියට කල්පනා කරලා මේ භාවනාවක් හැටියට වඩලා ජීවිතයේ යථාභෝධය ඇති කරගෙන සංසාරයෙන් නිදහස් වීම සඳහා අපි හැමදෙනාම පාරමිතා පුරමින් ඉදිරි සංසාරය යහපත් කරගන්නට අදිෂ්ඨාන පූර්වකව කටයුතු කරමුයි කියන කාරණය ආකාසත්තාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තාජ බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ ගම්පහ බැන්දිය මුල්ල විද්‍යාශේකර පිරිවෙන් විහාරවාසී දහම් සරසවි කතිකාචාර්ය රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජනීය බැලුම් මහර ඉන්දානන්ද ස්වාමීන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට මෙම ධර්ම දේශනාවේ සංකත තැටියක් හෝ කැසට් පටයක් ලබා ගන්නට පුළුවන්. කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබත් ධර්මානුශාසනාවට දායකත්ව ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටිනම් කතා කරන්න 0112 6971 40 දුරකථන අංකයට ඔබට තෙරුවන් සරණයි